සිරිගල නිස්සාරණ වනයේ වැඩ සිටියා වූ අතිපූජ්‍ය මාතර ඥානාරාම මහෝපාද්‍ය මහින්පාණන් වහන්සේගේ සාරවත් වූ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන් ලැබෙනවා මට කරුණු මං කීපයක් මතක් කරන්න තියෙනවා. පිළිවෙලින් කරගෙන ආවව ධර්ම දේශනා පන්ති අවසාන කොටස ආරම්භ කිරීමට මේකක් බැරි වුණා. මේ අතරේ විශේෂ කරුණක් මතක් කිරීමටයි මේ ගාථාව මාතෘකාව දෙන්නේ. තබාගත්තේ මේ ගාථා ධර්මයේ සඳහන් වන කරුණු ටික ඉස්සෙල්ලා අපි මතක් කරගන්න භාවනාවේ යෙදෙන යෝගාවචර පින්වතුන්ට ඒ භාවනාව සාර්ථක කර ගැනීමට උපකාර වන්නා වූ ක්‍රම හතරක් මේ සඳහන් වෙනවා. නාඤ්‍යත්‍ර බොද්ධා තපසා නාඤ්‍යතේන්ද්‍රය සංවර නාඤ්‍යත්‍ර සබ්බ නිස්සග්ගා සම්දින් පස්සාමි භානින බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවෙන් අන්තිම පේන්නේ පේන්නේ අන්තිම අදහස වශයෙන් පෙන්눔 කරන්නේ මේ ශාන්තිය නිවන සලසා ගැනීමයි. ඒ ශාන්තිය සලසා ගැනීමට නිවන සාක්ෂාත් කර ගැනීමට කරුණු හතරක් උන්වහන්සේ ඉදිරිපත් කරගන්නවා මිශ්‍ර වශයෙන්. ඒක දේශනාව කරන්නේ අනිත් පැත්තටයි. මොකද නාඤ්‍යතර බොජ්ජා බොජ්ජව කියන්නේ බොජ්ජංග. බොජ්ජංග නැතිව. තපස තපස් නැතිව. තපෝ ගුණේ නැතිව. නාඤ්‍යතර ඉන්ද්‍රිය සංවර ඉන්ද්‍රිය සංවරේ නැතිව. සම්බ නිස්සංගා සියල්ල අතහරින්නේ නැතිව මේ සත්‍යයන්ට සාන්තියක් වෙන්නේ නැත කියන අදහස. එතකොට සාන්තියක් වෙනෙන්නට නම් මේ කරුණු හතර සම්පූර්ණ කරගන්න ඕන. බොද්ධංග සම්පූර්ණ කරගන්න ඕන. තපෝ ගුණ සම්පූර්ණ කරගන්න ඕන. ඉන්ද්‍රිය සංවරය සම්පූර්ණ කරගන්න ඕන. සබ්බ නිස්සග්ගේ කියන පූර්ණ නෛෂ්ක්‍රම්‍යය සම්පූර්ණ කරගන්න ඕන. මේ කරුණු හතර සම්පූර්ණ වෙනකොට සාන්තිය පෙන්වුම් කරන්න පුළුවන්. සාන්තිය සලසා ගන්න පුළුවන්. සාන්තිය කියන්නේ නිවන. දුක නිවාලීම එහෙම නැත්නම් කෙලෙස් සංසිඳවාලීම කොයි වචන වලින් කියවෙන්නේ නිර්වාණ මාර්ගයයි නිර්වාණ ප්‍රතිපදියයි උදවට මෙහි සඳහන් වන කරුණු අතරෙහි බොජ්ජංග බොජ්ජංගයන් වඩන්නේ නැතුව සාන්තිය ලැබෙන්නේ නැහැ කියන එක කාරණේ බොජ්ජංගල වඩන්නේ නැතුව එනිසා සාන්තිය ලබා ගැනීමට බොද්ධංග ධර්මයන් වර්ධනය කරගත යුතුයි. සාන්තිය ලබා ගැනීමද තපෝ ගුණේ නැතුව බෑ. ඒ නිසා තපෝ ගුණේ දියුණු කරගන්න ඕනේ. ඊළඟට ඉන්ද්‍රිය සංවරය දියුණු කර ඉන්ද්‍රිය සංවරය නැතුව සාන්තිය ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය දියුණු කරගන්නවා. සම්පූර්ණ වූ පූර්ණ වූ නෛෂ්ක්‍රම්‍ය සම්බනිස්සග්ගේ වේද සම්පූර්ණ වූ නෛෂ්ක්‍රම්‍යයේ නැතිව සාන්තිය සැලසෙන්නේ නැහැ. ඒ නිසා සාන්තිය සලසා ගැනීමට පූර්ණ වූ නෛෂ්ක්‍රම්‍යයක් අවශ්‍යයි. බොජ්ජංග ධර්ම අවශ්‍යයි. තපෝගුණ වශයෙන් කියනවා උසල්ලේක ප්‍රතිපත්තිය. සල්ලේක ප්‍රතිපදාව. සුදාංග වශයෙන් සඳහන් වන සල්ලේක ප්‍රතිපත්තිය වෙනුවටයි මේ තපෝගුණ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කියන අටුවාවල සඳහන් වෙනවා. එතකොට ඉන්ද්‍රිය සංවරය සම්පූර්ණ ඉන්ද්‍රිය සංවරය. ඊළඟට ආයශ කරන්නේ එහෙනම් මේ පිළිවෙල මොකක්ද කියන එක ඊළඟට හිතා ගන්න ඕනේ. විශාල වශයෙන් අභ්‍යන්තරයේ ජීවුණු කරගත යුතු ධර්ම පරම්පරාව බොජ්ජංග. ඒක ඉස්සෙල්ලා පෙන්වුවා උන්වහන්සේ. මේ බොජ්ජංග ධර්ම උන්වහන්සේ පෙන්වුම් කරේ ප්‍රශ්නයක් පෙන්වම් පෙන්වුම් කරන්නා වාගේ. මණිකක් පෙන්වුම් කරන්නා වාගේ. මෙන්න මේ ටික අභ්‍යන්තරේ වර්ධනය කරගන්න ඕන ඒ එතකොටයි බලාපොරොත්තු සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ කියන. ඒ සාන්දිය බලාපොරොත්තුෙන් අපේක්ෂාවෙන් ප්‍රශ්න කළාව කළාව ප්‍රශ්නකට පිළිතුරු වශයෙන් මේක දෙන නිසා ඒ කුජලයාගේ අදහසට අනුව උන්වහන්සේ මේකේ தત્ත්වය, වැරෑරුම් தત્ත්වය පෙන්වුම් කරමින් බොජ්ජංග ධර්මයන් මුලින් සඳහන් වුණා. ඊළඟට වෛද්‍යංග ධර්මයේ ජීවණු කර ගැනීමට අවශ්‍ය සල්ලේක ප්‍රතිපන්ති. ඒක දිපෙන් උකන තපෝ ගුණේ වගේ. දුතාංග ගුණ ජීවණු කර ගන්න ඕනේ. තමන්ගේ සම්පතිපමණින් දුතාංග ගුණ ජීවණු කර ගන්න ඕනේ. දුතාංග ගුණ නැතුව නිවන ලැබෙන්නේ නැහැ කියන අදහස හොඳටම තේරුම් ගන්න ඕනේ. තමන්ගේ ශක්තියේ හැටියට එක දුතාංගයක් වගේ එතන දුතාංගයක් රැගෙන දාවට දෙනවා නේද කල්ලේ ප්‍රතිපන්තිය. කල්ලේ ප්‍රතිපන්තිය කියුවහම ඒ විශාල ප්‍රතිපදාවක් ඒ තරම් කොනක් අන්තයක් මේ දුතාංගයේ ඒ දුතාංග ඒ දුතාංග හඳුනා කියනවා දන්නවා ඒ යෝගාවචරයන්ට ඒක තේරුම තියෙනවා. ඒ වයින් යම් කිසි කොටසක් කක්කාරයෙන් සමාජව වර්ධනය කරගන්න ඕනේ. සාංග අතහැර බෑ කියන අදහසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒකාර බොජ්ජංග ධර්මයන් දිනු කර ගැනීමට උපකාර වෙනවා මෙන්න මේ ටික කියලා ඒ තපෝ ගුණ වශයෙන් තපසා ගලවනවා කියන්නේ. ඊළඟට මේ සීලේ සංවරය තපෝගුණ දිනු වෙන අවස්ථාවේදී ඒකට මූලික වෙනවා මුල් වෙනවා ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය හොඳට රැකෙන්න ඕන. ඊළඟට ඉන්ද්‍රිය සංවරය ආරක්ෂා කර ගැනීමට මුලින් අධිෂ්ඨාන වශයෙන් දයා ගන්න ඕන. නෙක්ඛම්මේ නෙක්ඛම්මේ නිහිගෙයින් අයින් වීම නෙක්ඛම්මේ. එපමණක් නෙවෙයි. ඒක අකුසලයන්ගේ සියලු අකුසලයන්ගේ සියලු අකුසල අදහස් වලින් නීවරණ මුල් කරගෙන තිබෙනා ඔය අකුසල වලින් ඉන්නේ මුල් කරගෙන සියලු අකුසල වලින් ආයුමේමයි නෙකම්මේ එනෙකම්මේ සම්බනිසගේ වශයෙන් වදා ඒ සියල්ල අතාරින්නේ නැතුව සාන්තියක් ලැබෙන්නේ නැහැ මේ කරුණු හතරෙන් අපට ඉදිරිපත් කරගන්න තියෙන්නේ දැන් මේ බොද්ධංග ධර්ම. බොද්ධංග ධර්ම සම්බන්ධව සාකච්ඡා තියෙන්නේ දැන් සම්බාතව සූත්‍රයේ දස්සනා පහතබ්බ ආශ්‍රයයන් වශයෙන් වදාලේ දිච්චි විචිකිච්ඡා ඒ ධම්මත පරාමාස කියන මේ මේවා ආත්මේ කෙලෙස් අයින් කිරීම ඒ අයින් කිරීමට උපකාර වන්නා වූ අන්දම ප්‍රකාශ කරන්නා වූ උන්වහන්සේ යෝනිසෝ මනසිකාරේ සංස්කාර ධර්මයන් පිළිබඳව නොකඩවා පැවති මානසිකාරයේ අවශ්‍ය බව පෙන්වනවා. එතකොට ඒ අනුව චතුරාර්ය සත්‍යයන් පිළිබඳව වැටහීම අවශ්‍යයි කියලා පෙන්වනවා. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මයන් සම්බන්ධව වැටහීමට අර මුලින් සඳහන් වන හන්දමට යෝනිසෝ මනසිකාරය පවන් පන්දෝ. මේ නිසා ප්‍රථම මාර්ග ඥානය දිනු කරන්න බලාප ලබා ගන්න බලාපොරොත්තු වන්නා වූ යෝගාවචරයන්ට බොජ්ජංග ධර්මයන් සම්බන්ධව ප්‍රශ්නයක් මතු කරන්න උවමනා නැහැ. උවමනාන බොජ්ජංග ධර්මයන් සම්බන්ධව ප්‍රශ්න පැන නගින්නේ දෙවෙනි අවස්ථාවේ හිටන්. මුල් අවස්ථාවේදී බොජ්ජංග ධර්මයේ සාමාන්‍යයෙන් වැඩෙනවා. නමුත් එතන නම් වශයෙන් වෙනම වෙනම භාවනාවකින් දියුණු කරගත යුතු දේවල් ඉදිරිපත් කරන්නේ නැහැ. එතන චතුරාර්ය සත්‍ය දර්ශනයයි. මුල් මාර්ගයේදී ලැබෙන අවශ්‍ය වෙන්නේ චතුරාර්ය සත්‍යයන් පිළිබඳව නියම දර්ශනය ප්‍රත්‍යක්ෂ දර්ශනයයි එතෙන්දී වමනා කරන්නේ මොඤ්ඤාම ධර්මයන් සම්බන්ධව බුදුරජාණන් වහන්සේ වදාළේ භාවනා පහතබ්බ ආග්‍රයන් සම්බන්ධ පතමේච වික්කවේ ආගම අභාවනා පහතම්මා ඉද වික්කවේ වික්ඛෝ සති සම්බොධ්‍යංගම් භාවේති විවේකනිසිතං විරාගනිසිතං ඔස්සග්ග පරිණාමින් කියලා ওই විදිහට බුද්ධංග ධර්මයන්ට අවස්ථාව උන්වහන්සේ වෙන්නේ උපරි මාර්ග පිළිබඳ කටයුතු වලදී මුල් මාර්ගයේ පිළිබඳ වැඩවලදී බොද්ධංග ධර්මයන් සම්බන්ධව එක්තරා ධර්මකට වැඩෙන බව හැබෑව. නමුත් ඒ වැඩිමක් නෙමෙයි ලැබීමයි එතනදී. බොද්ධංග ධර්මයේ ලැබීමයි එතනදී. බොද්ධංග ධර්මයන් තමාට ලැබෙන අධ්‍යාත්ම වශයෙන් ලබා ගන්න පුළුවන් අවස්ථාව සැලසෙනවා. ප්‍රථම මාර්ගයේදී දෙවෙනි මාර්ගයේ පටන් ලැබුණු බොද්ධංග ධර්මයන් වර්ධනය කර ගන්න ඕන. ඒ වර්ධනය කළ කළගත කරගත යුතු බවයි මේ භාවනා පහතම්ම ආශ්‍රයන් දෙන්නු කරන්නව අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ වදාළේ. විවේගනිදිතං විරාගනිදිතං වස්සග්ග පරිණාමේ පරිණාමින් සති සම්බොධ්‍යංගම් භාවයේදී අන්න සති සම්බොධ්‍යංගේ වඩන වර්ධනය කරගන්නවා ඒ සති සම්බොධ්‍යංගය සති සම්බොධ්‍යංගය ධම්මවිචේ සම්බොධ්‍යංගේ විහිය සම්බොධ්‍යංගේ සති සම්බොධ්‍යංගේ පස්සන්ති සම්බොධ්‍යංගේ සමාධි සම්බොධ්‍යංගේ උපේක්ඛා සම්බොධ්‍යංගේ කියන මෙන්න මේ බොධ්‍යංග හතයි ඒ භාවනාපහතබ්බ ආශ්‍රවයන් පෙන්වන්නා අවස්ථාවේදී ඒ දේශනා කළේ මෙන්න මේ බොජ්ජංග ධර්මයන් නොඇලීමෙන් යම් කිසි ආශ්‍රව කෙනෙක් පහළ වෙනවා නම් වැඩිම නිසා ඒ ආශ්‍රවයන් නැති වෙනවා. නැති කරන්න පුළුවන් වෙනවා. මෙන්න මේ අදහසයි උන්වහන්සේ දේශනා කළේ උපරි මාර්ගයන් සම්බන්ධවයි ඒ කතාව. මෙන්න මේ නිසා උපරිමාර්ග භාවනාව සම්බන්ධව හිත යොදන්නා වූ පින්නතුන්ද බොජ්ජංග ධර්මයන් සම්බන්ධව සෑහෙන තේරුමක් ලබා ගන්න ඕන අර ගාථාවට සම්බන්ධ බොජ්ජංග කියන මේ කතාවට ගැළපෙන නිසයි මේ ටික කියන්නට බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ බොජ්ජංග සම්බොජ්ජංග කියන වචන දෙකක් තියෙනවා. බොජ්ජංග කියන වචනයක් තියෙනවා සම්බොජ්ජංග කියන වචනයක් වචනයක් කියනවා. ඒ වචන දෙකම එක අදහසට වැටගෙන වැටෙන තනුත් තියෙනවා. අදහස් දෙකකට වැටෙන තනුත් තියෙනවා. සති ධම්ම විජේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා. කියන මේ හත. මේ හත බොජ්ජංග වෙලා තියෙනවා. සාමාන්‍ය ගුණ ධර්ම වගේ නෝ තියෙනවා. සම්බොඤ්ඤංග වශයෙන් තේරෙනවා. මේ බොඤ්ඤංග ධර්මයන් මේ දේශනාවේ සම්බොඤ්ඤංග නමින් පීති සම්බ සති සම්බොඤ්ඤංග ධම්මවිචේ සම්බොඤ්ඤංග විරිය සම්බොඤ්ඤංග පීති සම්බොඤ්ඤංග පස්සද්ධි සම්බොඤ්ඤංග සමාධි සම්බොඤ්ඤංග උපේක්ඛා සම්බොඤ්ඤංග කියන ඔය සම්බොධ්‍යංග නාමයෙන් සඳහන් වෙන්නේ. එතකොට මේකේ ගන්න තියෙන අදහස් දෙකක් තියෙනවා. සාමාන්‍ය ජීවිතයකට උපකාර වෙන බොධ්‍යංග ධර්ම තියෙනවා. ඒ සාමාන්‍ය ධර්මයේ ඒ ජීවිතයට හොඳින් ජීවිතය දැහැමිව නියම අන්දමට ජීවිතේ පවත්වාගෙන යන්න බලාපොරොත්තු වන පින්වතුන්ට මේ බොජ්ජංග ධර්ම අවශ්‍යයි. හොඳට සතිය තියාගන්න ඕනේ. ඊගේ වාචය කරන පින්වතුන් සම්බන්ධව කතා කරනකොට තමන්ගේ කටයුතු වලදී, සැකී ආරක්ෂාවලදී, ගමන බිමනදී, කතාවේදී, ඒ සාකච්ඡාවේදී සතිය තියාගෙන කටයුතු කරනවා. සතිය තියාගෙන කටයුතු කරනවා. එතකොට ධම්ම විචේ වශයෙන් නුවණ තියාගෙන කටයුතු කරනවා. වීරිය තියාගෙන කටයුතු කරන පසුබටව. එතකොට පස්සද්ධිය සහල්ු තත්ත්වයක් තියාගෙන මේ කටයුතු කරනවා. හිතේ තැම්පත්කම තියාගෙන කටයුතු කරනවා. මධ්‍යස්ථතාවයෙන් උපේක්ෂාවෙන් යුක්තව කටයුතු කරනවා. එතකොට ඒ කටයුතු සාර්ථකව ගෙනියන්න පුළුවන් සාමාන්‍ය ලෞකික වාසයේ එතකොට ඒවා බොජ්ජංග කියන නාමයට අඩංගු වෙන්නේ නැහැ. මග්නිසාද. මග්නිසාද අඩංගු නොවෙන්නේ. අර බොජ්ජංග කියන වචනේ දිනනවා. බොජ්ජංග කියන වචනේ. බොජ්ජංග කියන වචනේ වෙන් කළාම බෝධි අංග කියන එකයි තියෙන්නේ. බෝධි අංග. එතකොට සම්බොජ්ජංග කියන්නේ විශේෂ තේරුමක් ඇදුවා ඒ සංඥාන්නේ උදාන්නේ. එතකොට සාමාන්‍ය වශයෙන් බෝධි අංග බෝධි කියන්නේ බෝධි උච්චති චතුසු මග්ගේසු ඥාන චතු මග්ග ඥාන සතර මාර්ගයේ ලැබෙන මාර්ග සතරේ ලැබෙන ඥානය සෝතාපට්ටි මග්ග ඥානය සපදාගාමි මග්ග ඥානය අනාගාමි මග්ග ඥානය අරහත් මඟ ඥානය කියන මේ ඥාන හතරටයි බෝධි කියන්නේ. බෝධි උච්චති චතුමග්ග ඥාන. මාර්ග හතර පිළිබඳ ඥානයටයි. එහෙම නැත්නම් හතර මාර්ග ඥානයන්ට බෝධිය කියන මේ නම විවහාර කරනවා. බෝධි. ඒ මාර්ග හතරට හතරේ ලැබෙන ඥාන හතරට බෝධි කියන්නේ මක්නිසාද? චතුස්සත්‍ය ධර්මයන් අවබෝධ කරන නිසායි. බුද්ධති බුද්ධතිති බෝධි. එතකොට චතුස්සත්‍ය ධර්මයන් අවබෝධ කරන්න. අවබෝධ කරන්න බෝධිය. මේ අවබෝධය කියන එක සාමාන්‍ය වශයෙන් දැනීමට කියන වචනයක් වගේ පෙනෙනවා. නමුත් සාමාන්‍ය දැනීම නෙමෙයි එතන කියන්නේ. අර ප්‍රතිඝාතය නැතිව ප්‍රතිඝාතය කියන්නේ හැප්පිලි නැතුව හැප්පීමක් නැතුව අරමුණ විනිවිදගෙන තේරුම් ගැනීමයි ප්‍රතිවේදය කියන්නේ ප්‍රතිඝාතයක් නැතිව අරමුණ විදගෙන තේරුම් ගැනීම විදගෙන කෙලවරට තේරුම් ගැනීමයි ප්‍රතිවේදය කියන්නේ. ප්‍රතිගාමී කියන්නේ බාධාව. බාධාවක් නැතිව. ප්‍රතිවේද ඥානය ඇති වෙන අවස්ථාවේදී බාධා තියෙනවනම් ඒ බාධා අයින් වෙනවා. කෙලෙස් තමයි බාධා වෙන්නේ. සාමාන්‍යයෙන් අවිද්‍යාව, නීවරණ වවා බාධා වෙනවා. ඒ බාධා නැතිවයි මේ අවබෝධයේ සැලසෙන්නේ. ඒකටයි ප්‍රතිවේදය කියන්නේ. ඒ ප්‍රතිවේද කියන තේරුමක් ඇති එකක් මේ බෝධිය කියන වචනේ තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ ප්‍රතිවේදය කියන එකේ තියෙනවා එක එක තත්ත්ව. ප්‍රථම මාර්ග ඥානයේ ප්‍රතිවේදයට වඩා අමුතුයි ශක්තිමත් දෙවෙනි එක. ඊට වඩා ශක්තිමත් තුන්වෙනි එක. ඊට වඩා ශක්තිමත් හතරවෙනි මාර්ග ඥානය. ඒ වගේම සාමාන්‍ය රහතන් වහන්සේගේ ප්‍රතිවේදයට වඩා වෙනි විශේෂ විශේෂයක් තියෙනවා මහා ශ්‍රාවක තත්වයේ පැමිණි රහතන් වහන්සේ මහා ශ්‍රාවක භාවයේ පැමිණි රහතන් වහන්සේගේ ප්‍රතිවේදේ අඩිට වඩා ශක්තිමත් සම්පූර්ණයි. ඊට වඩා සම්පූර්ණයි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගේ ප්‍රතිවේදේ. ඊට වඩා සම්පූර්ණයි පසේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිවේදේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිවේදේ මේ හැමතම වඩා ශක්තිමත් ඒ ප්‍රතිවේදේ මෙන්න මේ හැම එකටම කියන්නේ හැම දැනටම කියන්නේ බෝධි යන වචනේ. ඔත් තනේ හැටියට උසස් වෙනවා පහත් වෙනවා. මෙන්න මේ විදිහේ මේ බෝධිය කියන ඥානය ඥානයයි අංග කියන්නේ උපකාරක ධර්මයට අංග කියන්නේ. සාමාන්‍යයෙන් අංග කියන අවයව කියන එකට. මෙතන කියන්නේ ප්‍රත්‍යය, උපකාරක ධර්මය. හේතුව, කාරණය කියන වචන වලින් සඳහන් වන තේරුමක් එන්නේ. එතකොට බෝධිය කියන මේ ඥාන වලට උපකාර ධර්මයි බොජ්ජංග සම්බොජ්ජංග කියන්නේ. සම්බොජ්ජංග කියන්නේ විශේෂ සම්පූර්ණ කියන තේරුමයි. ඒක උසස් තත්වයෙන් එදෙනකොට බොජ්ජංග කියන්නේ ඒකමයි. මේ විදිහට අර බෝධි කියන සතර මාර්ග ඥානයන් ලබා ගැනීමට යම් ධර්ම කොටසක් උපකාර වෙනවා නම් කරණ වෙනවා නම් ඒ උපකාර වීම තියෙන දෙවිදියකට සාමාන්‍යයෙන් උපකාර වීම දේවට උපකාර වෙනවා දෙවියෙකුට. ඒ හේතු ධර්මය උපකාරය ලබන ධර්මයේ එක එකට යෙදිලත් හිතිනවා උපකාර වෙනවා. එකට එක් වෙන්නේ නැතුවත් උපකාර වෙනවා. ඒක සාමාන්‍යයෙන් ශාස්ත්‍රීය වශයෙන් උගන්වනකොට සහකාරී කාරණේ කියලා ඒකට කියන්නේ සහකාරී කාරණේ. සම වායි අසම වායි නිමිත්ත කියන තුන් ආකාරයකට තියෙනවා මේ ප්‍රත්‍ය වීම. සම වායි කාරණේ අසම වායි කාරණේ නිමිත්ත කාරණේ ඔය ශාස්ත්‍රීය ඉගැන්වීම් වල එහෙම තියෙනවා. එයින් සම වායි කියන සහකාරී කාරණේ කියන එකයි මේ මෙතෙන්දි ලැබෙන්නේ. ඒ කියන්නේ මේ බොජ්ජංග වශයෙන් කියන ධර්ම වශයෙන් කියන මේ සති ඒ ධම්ම විචේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මේ හත අර බෝධි කියන හතර මාර්ග ඥාණයට උපකාර වෙනකොට උපකාර වෙන්නේ එකට යෙදිලා අයින් වෙලා නෙමෙයි දැන් නූලයි වස්ත්‍රයයි වස්ත්‍රයක් ගත්තාම නූලයි වස්ත්‍රයයි දෙක එකට තියෙන්නේ නූල් නිසා වස්ත්‍රය. නූල් හේතුවෙන් වස්ත්‍රය. ඒ නූල් හේතුවෙන් වස්ත්‍රය ගුවට නූලයි වස්ත්‍ර දෙකම එකට තියෙන්නේ. අන්න ඒ වාගේ මෙතන සහකාරී හේතුවේ කිව්වේ දෙක එකට යෙදිලා. අර මේ ධර්ම සමූහය එකට යෙදිලායි පහළ වෙන්නේ අර බෝධිඥා බෝධි කියන මේ ඥාන සමූහය. එතකොට කොච්චර උපකාර වෙනවද කොපමණ ළඟින් මේවා සැලසෙනවාද කියන එක මෙන්න මේ තේරුම් අනුව අපට හිතා ගන්න පුළුවන්. මේ බොජ්ජංග ධර්මයන් සම්බන්ධ. දැන් අපි සාකා බලමු එකක් මේ. සති සම්බොජ්ජංගේ. සති සම්බොජ්ජංගේ කියන්නේ සතිය. ඉතින්ලා සතිය ගන්නවා. අර සම්බොජ්ජංගේ යුවේ මාර්ගඥාන වලට නෙමෙයි. මාර්ගඥාන වලට ඒ සම්පොච්චංගය කියන්නේ. එතකොට වචනාර්ථයේ වශයෙන් ගන්න ඕන මාර්ගඥාන වලට උපකාර වන්නා වූ සතිය. සතිය. සති සම්පොච්චංගය. එතකොට අනිත් අතට ධම්මවිචේ සම්පොච්චංගය කියන්නේ මාර්ගඥාන වලට එකට යෙදීමෙන් උපකාර වන්නා වූ විදර්ශනා ඥාන විදර්ශනා ඥාන සම්මෝහය ධම්මවිජේ සම්බොධ්‍යංගේ විරිය සම්බොධ්‍යංගේ කිව්වේ ඒ චතුර්මාර්ග ඥානයන්ට උපකාර වන්නා වූ සතර ආකාර සම්‍යක් ප්‍රධාන වී සමුති ඒකත් එකට යෙදලා හිටින්නේ පීති සම්බොධ්‍යංගේ මාර්ගඥාන වලට උපකාර වන්නා වූ පීතිය. පීතිය. එතකොට ඊළඟට පස්සද්ධිය. මාර්ගඥානයේ උපකාර වන්නා වූ පස්සද්ධිය. සහල්ු කම. කායේ හිතේ සහල්ු කම. සමාධි සම්බොධ්‍යංගේ නිවේ ඒ මාර්ගඥාන වලට උපකාර වන්නා වූ හිතේ tempatකම. උපේක්ඛා සම්බොධ්‍යංගය කියන්නේ ඒ මාර්ග ඥානයන්ට උපකාර වන්නා වූ මදහත් භාවය, මධ්‍යස්ත භාවය. මෙන්න මෙහෙම වචනාර්ථ වශයෙන් කෙටි තේරුම හරි ගස්ස ගන්නවා. ඊළඟට සති සම්බොධ්‍යංගයට අපි බාතින්න ඕන. සතියේ බොජ්ජංග වශයෙන් ලැබෙන්නා වූ මේ සතිය ගන්නා වූ අවස්ථාවේදී නොකඩවා ලැබෙන සතියයි ගන්න ඕන. අතරින් පතර ලැබෙනවා සතිය. ඒ අතරින් පතර ලැබෙනවා අතරින් පතර කැඩෙනවා. ඒක නෙවෙයි මෙතන ගන්න ඕන නොකඩවා පවත්වන්නා වූ සතිය. මේ සතිය යම් ධර්ම සමූහයක් සම්බන්ධව මේ සතිය පාවිච්චි කරනවා නම් යොදනවා නම් ඒ යොදන්නව අවස්ථාවේදී මේ සතියෙන් කෙරෙනවා ක්‍රියා දෙකක් සාමාන්‍ය වශයෙන් සිතට පහළවන්නා වූ ප්‍රමාද පක්ෂය කියනවා ප්‍රමාද පක්ෂය කියන්නේ සිත ප්‍රමාදයේ හෙළන කෙලෙස් සමූහය. එතකොට ඒවා වචන වශයෙන් කියනවා නම් මේ අවිද්‍යාව එතකොට නීවරණ ධර්ම අවිද්‍යාව මිත්‍යා දෘෂ්ටි ආදී කෙලෙස් සමූහයක් කියන්න පුළුවන්. එකක් එකක් පාසා නොකීවත් හිතට ගන්න පුළුවන් වෙන්න ඕන කෙනෙකුන්ගේ හිත පහත හෙලන්නා වූ වැඩ නවත්වන්නා වූ ගෙන යා යුතු වැඩ පිළිවෙල තියෙනවා නම් ඒ වැඩ පිළිවෙල නවත්වන්නා වූ ඒ වැඩ පිළිවෙලට හරස්වන්නා වූ යම් කිසි ඒ සිතිවිලි ගොඩක් ඇත්නම් ඒ සියල්ලම ප්‍රමාද පක්ෂය කියලා ගණන් ගන්නවා. ඒ සියල්ලම ප්‍රමාද පක්ෂය. සිතට ওই විදිය ප්‍රමාද පක්ෂයට හේතු වන්නා වූ ප්‍රමාද පක්ෂයේ හෙලෙන්න වැටෙන්නා වූ ඇතුල් වෙන්නා වූ කෙලස් ගොඩක් තියෙනවා. මේ කෙලස් ගොඩ අයින් වෙනවා. මේ සතියේ වණයෙන් කෙරෙන්නේ අර කෙලස් කොට ප්‍රමාද පක්ෂයට ප්‍රමාද පාක්ෂික කෙලස් කොට අයින් කරනවා. සතිය පාවිච්චි වෙනවා නම් නියම අන්දමට අර ප්‍රමාද පක්ෂයේ තියෙන කෙලෙස් ටික අයින් වෙනවා. ඒ අයින් වෙනවා හා සමගම කෙරෙනවා තවත් වැඩක්. අප්‍රමාද ගුණය පිරෙනවා. යම් කිසි තැනක යම් කිසි භාජනයක නරක දේවල් තියෙනවනම් නරක වතුරක් තියෙනවනම් ඔකට අලුත් වතුර දාන්න දාන්න අර පරණ තිබෙච්ච නරක වතුර ටික අයින් වෙනවා. කුණු වතුර ටික අයින් වෙනවා. කුණු වතුර අයින් වෙන්නා වාගේ භාජනයකට වතුර දමන්නා අවස්ථාවේදී ඒ භාජනයේ තිබිච්ච කුණු වතුර අයින් වෙන්නා වාගේ හිතට සම්බන්ධ වෙන මේ කෙලෙස් මේ සතිය නිසා ප්‍රමාද පාක්ෂික වූ කෙලෙස් මේ සතිය පාවිච්චි කරන්න කරන්න කෙලෙස අයින් වෙනවා. ඒ ගම අප්‍රමාද පාක්ෂික අප්‍රමාද ගුණය. අප්‍රමාද පාක්ෂික ගුණ සමූහයක් එයින් ක්‍රමයෙන් පිරෙනවා. ක්‍රමයෙන් පිරෙනවා. හොඳ වතුර පිරෙනවා වාගේ. යම් කිසි තැනකට හොඳ වතුර පිරෙනවා වාගේ අප්‍රමාදය දියුණු වීමට උපකාර වන්නා වූ වටිනා ගුණ රාශියක් ඒ අභ්‍යන්තරේ වැඩෙන අතිරේනවා. මුචං වශයෙන් කරන මේ සතියෙන් කරන වැඩේ ওই විදිහට හොඳට තේරුම් අරගෙන තියෙන්න ඕන. සතිය නිකම් පාවිච්චි කරන එක නෙමෙයි. සතිය සතිය කියලා නිකම් කිව්වත් නෙමෙයි කිව්වටත් මාදි. මෙන්න මේ වැඩ දෙක කෙරෙන තාලේ සතිය තමා තුළ දිනු කර ගන්න ඕන. ප්‍රමාද පාක්ෂික කෙලෙස් විධමනය කරලා විඥානජනය කරලා අප්‍රමාද භාෂ්‍ය ගුණ ධර්මයන් පුරවා ගැනීමෙන් මේ සතිය පාවිච්චි එනේ පාවිච්චි වෙන්න අවස්ථාවේදී මෙන්න මේ බොද්ධංග තත්ත්වයේ සැලසේ. එතකොට ඒ ඔය විදිහට යනකොට ප්‍රමාද පාක්ෂික ක්ලේශ ආයු වෙන පිළිසිදු වෙන හිත ඒ පිළිසිදුව හා සමගම අප්‍රමාද පාක්ෂික ගුණ සමූහයක් ඒට පිරෙනවා. ඒ පිරීමෙන් මේ සතිය පුරවන්නා වූ මේ සතිය දියුණු වෙමින් දියුණු වෙමින් ගිහිල්ලා අර චතුර්මාර්ග ඥානය ලැබීමට මේ උපකාර වෙනවා. උපකාර වෙනවා. චතුර්මාර්ග ඥානය ලැබීමට මේ සතිය උපකාර වෙනවා. ඒ උපකාර වෙන්නේ ඈතින් ඉඳගෙන නෙමෙයි. මුලින් ටිකෙන් ටික ටිකෙන් ටික ඈතින් ඉඳගෙන කරගෙන කරගෙන දිනු කරගෙන ගිහිල්ලා මේ වැඩ දෙකයි කරන්නේ. ඒක කරගෙන ගිහිල්ලා අන්තිමේදී ප්‍රමාද පක්ෂ සම්පූර්ණයෙන්ම අයින් වෙනවා. අප්‍රමාද පක්ෂයෙන් සම්පූර්ණ වෙනවා, කිට්ටු වෙනවා. එතෙන්දී අන්නර චතුර් මාර්ග ඥාන ළඟට මේ සතිය එකතු වෙනවා. එකතු වීමෙන් චතුර් මාර්ග ඥානයන් මතු කිරීමට උපකාරයි. මෙන්න මේකයි සති සම්බොජ්ජංගෙන් කෙරෙන්නා වැඩි. ඉතින් මෙන්න මේ තේරුම හරි ගස්ස ගන්න ඕන. ඊළඟට ධම්මවිචේ සම්බොජ්ජංගය කියන්නේ අපි මතක් කළා මුලින් ධම්මවිචේ කියන්නේ විදර්ශනා චිත්ත පරම්පරාවය කියලා. ධම්මවිචේ ධම්ම කිව්වේ විදර්ශනා ඥානය විදර්ශනා ඥානයක් පැවැත්වීමට අරමුණු වශයෙන් ගන්නා ධර්ම සමූහයටයි ධම්මය. පඤ්ඤා භූමි විදර්ශනා භූමිය කියලා ඒවට කියන්නේ. ඒකට පඤ්ඤා භූමිය දේශේ කියලා විරුද්ධ මාර්ගයේම සඳහන් වෙන්නේ. විදර්ශනා ඥාන වලට භූමි වන ධර්ම. එතකොට මොනවාද? පංචස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය පටිච්ච සමුප්පාද ඔන්න ඔය ධර්ම ධර්ම වශයෙන් ගන්න. ඒ ධර්මය විචය කියන්නේ විචය කියන්නේ විචිනාදී විචය විචිනාදී විචය සෙවීම වෙන වචන වලින් කියනවා නම් ඔය කර්මස්ථානාචාර්යවරයන් වහන්සේලා කියනවා සල්ලක්කන කිච්ච පරම්පරාව. සල්ලක්කන මෙනෙහි කරන චිත්ත පරම්පරාව. නොකොඩවා මෙනෙහි කරගෙන යන චිත්ත පරම්පරාව. එතකොට මෙන්න මේ විදර්ශනාවට භූමිය යම් මේ ධර්ම සමූහයක් නැත්නම් ඒවා සැලකීමයි ධම්ම විචේ කියන්නේ. ධම්ම විචේ කියන්නේ මේක විදර්ශනාව පටන් ගන්නව අවස්ථාවේදී ලැබෙනවා මේ ධම්ම විචේ ලැබෙනවා ධම්ම විචේ සම්බුද්ධියන්ගේ ලැබෙනවා වැඩිම වෙන්නේ නැහැ මොළදී මුල් මාර්ගයේදී වැඩිමක් වෙන්නේ ඒ මේ බොජ්ජංග ධර්මයන් වඩන්නේ අර දෙවෙනි අවස්ථාවේ කියලායි මුලින් මතක් කළේ ඒ නිසා එතකොට මේ ධම්ම විචේ වශයෙන් සඳහන් වන මේ ධර්ම සමූහයන් සම්බන්ධව හොඳට හිතාගත යුතු දෙයක් කියලා. මොකද මේ විදර්ශනා ඥාන પરම්පරාව අර විදර්ශනාවට යොමු කරගන්නා වූ අරමුණු වල පංචස්කන්ධ ආදී ධර්ම කොටස් වල යොදන්නා වූ අවස්ථාවේදී විදර්ශනාව පවත්වාගෙන යන සැලකීම සලකන චිත්ත පරම්පරාව යොදාගෙන යනවා. ඒ සංලක්ෂණ චිත්ත පරම්පරාව කියන්නේ මෙනෙහි කිරීමේ වැඩපිළිවෙල මුලින් කළා. ඊළඟට එකක් එකක් පාසා සැලකීම. එන මේ ධර්ම මේකයි මේ ධර්ම මේකයි කියලා සැලකීම. ඒකේ තේරුම දැන් ඔන්න ආරම්භය සම්බන්ධව අපි කල්පනා කරලා බලමු. සතිය මුලින් තියාගෙන මුලින් ආනාපාන භාවනාව හේතු යොදාගෙන ඉන්නවා. ආනාපාන භාවනාව හේතු යොදාගෙන ඉන්නව අවස්ථාවේදී ඒක සම්පූර්ණ වුණාම ඊළඟට මුළු පංචස්කන්ධයටම හිතේ දෙනවා. මුළු පංචස්කන්ධයේම හිත පැතිරිලා හිටිනවා. ඒක එකපාරට තේරෙන්නේ නැහැ. ආනාපාන දෙක හොඳට වැටුණා නම් පැතිරිලා ඒක අඩුවක් පාඩුවක් නැතුව සමාධි මස් හිතකට හොඳට පෙනුණා නම් ආනාපාන දෙක ඊළඟට පෙනෙන්නේ ආනාපාන දෙකට සම්බන්ධ වෙච්ච ශරීරය. ඒ ශරීරේ පංචස්කන්ධ වශයෙන් සලකන්න පුළුවන් වෙන ඒ මුළු ශරීරයේම හිත යොදලා පුංචි දෙයකට හිත යොදාපු අවස්ථාව වාගේ මුළු පංචස්කන්ධයේම එක වරට හිත යොදන්න පුළුවන් සත්‍යයක් ලැබෙනවා යෝගාවචරයට මේ සල්ලක්කන චිත්ත පරම්පරාව දියුණු වෙනකොට සල්ලක්කන චිත්ත පරම්පරාව හොඳට දියුණු වෙන අවස්ථාවේදී මුළු පංචස්කන්ධයම සම්පූර්ණයෙන් එකට එකතු කරලා තේරුම් ගන්න පුළුවන් සංස්කෘතයකට පැමිණෙන අර ඥානය දියුණු වෙනකොට මෙන්න මේ විදියට මේ ධම්ම විචේ කියන මේ සල්ලක්කන චිත්ත පරම්පරාව දියුණු වෙමින් දියුණු වෙමින් ගිහිල්ලා අන්තිමේදී කෙලස් ක්‍රමයෙන් අයින් වෙලා ඒකට බාධකව තිබිච්ච කෙලස් සමූහය ක්‍රමයෙන් අයින් වෙලා ඒ අයින් වෙන ක්‍රමය අර මුලින් අපි සඳහන් කළ අස්ථාරස විපස්සනා ක්‍රමයේදී ඒ ඉදිරිපත් වෙන බාධක කෙලෙස් සමූහයත් ඒ උපකාර වෙන ධර්ම සමූහයත් ඒකේ මතක් කළා. අන්න ඒ අනුව ක්‍රමයෙන් කෙලෙස් අයින් වෙනවා ඒ වෙනුවට උපකාරක ධර්ම ළඟා වෙනවා දියුණු වෙනවා මේ දියුණු වෙන්නේ හිතේ මේ දියුණු වෙන දියුණු වෙන ගිහිල්ලා අන්තිමේදී දියුණුව කෙලවර කෙලවරදී කුමක්ද වෙන්නේ මේ ධම්ම විචේ සම්බොජ්ජංගේ මයි අන්තිමේදී අර චතුර්මාර්ග ඥානෙ වෙන්නේ අර සති සම්බොජ්ජංගය මේ චතුර්මාර්ග ඥානයට උපකාර වෙනවා කිව්වා වාගේ නේ මෙතන මේ ධම්මවිචේ සම්බොජ්ජංගේමයි අන්තිමේදී මාර්ග හතරේ ඥානය කියන්නේ. චතුර්මාර්ග ඥානයට පෙරලෙන්නේ මේ ධම්මවිචේ සම්බොජ්ජංගේමයි. අන්න ඒකයි මේකේ තියෙන වෙනස වශයෙන් හිතා ගන්න දේ. ඊළඟට ඊළඟට ගන්න තියෙන්නේ අ විද්‍ය සම්බොජ්ජංගේ. එබිනි සම්බොයන්ගේ ලැබෙන හැමනකොට විරිය විරිය කියන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යය. ඒක ධර්මණිය. සතර සම්‍යක් ප්‍රධාන වීර්යය යෙදෙනකොට ඒකට විරුද්ධව තිබෙන උකුසිත පක්ෂයක් තියෙනවා. කෝසජ්ජ පක්ෂය. ඒ කෝසජ්ජ පක්ෂේ මර්ධනය වෙනවා. මැඩි මැඩෙනවා. නැත්නම් විදමනය වෙනවා, ආයින් වෙනවා. ජීවිලා යනවා. ඒ වෙනුවට ඒක ගෙවිලා යනකට ඒ సంతානේ ලැබෙන්නේ සැලසෙන්නේ මෙන්න මේ දිනු වෙච්ච වීර්යය. මේ වීර්යය වීර්යයේ බලයෙන් එහාට මේ සංලක්ෂණ දීප්ත පරම්පරාව වන ධම්මයේ සම්බෝධ්‍යංගේ ලෙහෙදීන් පවත්වා ගැනීමට මේක උපකාර වෙනවා. ඒ ධම්මයේ සම්බෝධ්‍යංගේ කිව්වේ උඩ චතුර්මාර්ග ඥාණයට මේ වීර්යය උපකාර වෙනවා. ඒ නිසා කෝසජ්‍ය පක්ෂේ කුසීතකම සම්පූර්ණයෙන් අයින් කරලා අයින් කරලා සම්පූර්ණ ගතයුතු ප්‍රධාන පියවර මෙන්න මේකයි කියලා. අර විය ගහ විය ගහ කරේ තබා ගත්තා වාගේ. කරත්තේ විය ගහ කරේ තබා ගත්තා වාගේ. ප්‍රඥාව, ශ්‍රද්ධාව කියන මේවා බලයෙන් බලවත්ව සිතට ඇතුල් වීමෙන් මේ වීරය ඒකාන්තයෙන්ම කල යුද්ධක් කියලා වැටහෙනකොට අර වීරය දුරය දුරේ යෙදුනා වූ වීරයක් වශයෙන් එතකොට ඒ බඳු අවස්ථාවේදී පස්සට අඩියට යන්නේ නැතුව ක්‍රමයෙන් ඉතරහට යන කොසජ්ජේට කුසීතකමට මොනාන්දමකින්වත් ඉඩක් සැලසෙන්නේ මොනාන්දමකින්වත් ඉඩ පස්සට ගන්න බෑ පයපසට ගන්න බෑ. ක්‍රමයෙන් ඉස්සරහට ගිහිල්ලා අර චතුර්මාර්ග ඥානයන්ගේ පහළ වීමට මේ වීරය උපකාර වෙනවා. එතකොට විද්‍ය සම්බොජ්ජංගී කියුවේ ඒක. ඊළඟට පස්සාදි සම්බොජ්ජංගී කිව්වේ පස්සාදි සම්බොජ්ජංගී කිව්වේ හිතේ කායේ දෙකේ බර අඩුකම සහැල්ලුකම චිත්තයේ කායේ මේ ඇති වෙන දරත කියලා කියනවා. දැවිලි ගති. මේ දැවිලි තැවිලි ගති සාමාන්‍ය වශයෙන් තේරුම් ගන්න පුළුවන් වෙනවා බලවත් කෙලෙසයක් හිතේ පහළ වෙච්ච අවස්ථාවේදී එහෙම නැත්නම් කෙලෙසයක් පහළ වෙන්න සූදානම් වෙන අවස්ථාවේදී හිතටයි කයටයි ලැබෙන නොසන්සුන්කමක් පේනවා අපිට. මේ නොසන්සුන්කම කොච්චරද ඒ පුජ්‍යලයා නොමග යවන්න හොඳට ශක්තිමත් වෙනවා. එබඳු අවස්ථාවේදී නොමග ගිහිල්ලා අරින් මේ වරදකට හිත යොමු කිරීමට කය යොමු කිරීමට අරක උදව් වෙනවා. උදව් වෙන අන්තිමේදී පුජ්‍යලයා පුදුම ආන්නමේ දුර්වල කෙනෙක් වෙනවා. ඒ බඳු දුර්වල තත්වයකට පමුණවන දේවල් තමයි කාය චිත්ත දරත කියන මේවා. කාය චිත්ත දරත. දැවිලි ගතිය, දැවිලි ගතිය කියන්නේ නොසන්සුන්කම ඇති කරන ගතිය. මේක මේ ගතිය සංසිඳවාගෙනයි මේ පස්සද්ධිය ඇති. පස්සද්ධිය ඇති වෙනකොට අර ඒකේ පහළ වෙන කායේ පහළ වෙන දර්ශ ගති, දැවිලි ගති, දැවිලි ගති සම්පූර්ණයෙන් අයින් වෙලා හොඳට කාර්යක්ෂම කාර්යක්ෂම වූ සිතක් ආයක් පහළ වෙනවා මේ පුජ්‍යලයාට. එබඳු චතුර්මාර්ග ඥානය සලසා ගැනීමට උපකාර වන්නා වූ ඒ විදිහේ පස්සද්ධිය සංසිඳිච්ච හිත සංසිඳිච්ච කය තැම්පත් කරගෙන හොඳට තියාගෙන ඉන්න පුළුවන් දවසක් උනත් මෙහෙලි ඒ කයයි හිතයි දෙකම තැම්පත් කරගෙන තියන්න පුළුවන් ශක්තියයි මේ පස්සද්ධිය කියන්නේ ඒක චතුර්මාර්ග ඥානය ලබන්න අවස්ථාවේදී එකට එකතු වෙලා උපකාර වෙනවා එතකොට ඒක පස්සද්ධි සම්පෝඥා. සමාධිය කියන්නේ තේරෙනවා හුඟක් දුරට මේ අන්තන්ට ඒ චතුර් මාර්ග ඥානය ලබා ගැනීමට උපකාර වන්නා වූ සමාධි හිත ඒකමයි අන්තිමේදී දියුණු වීමෙන් මාර්ග ඥානයට හැරෙන්නේ. ඊළඟට උපේක්ඛා සම්බොධ්‍යංගේ උපේක්ඛා සම්බොධ්‍යංගය දිව්‍ය මේ භාවනාවල් ගෙන යනා වූ අවස්ථාවේදී හිතේ පහළ වෙනවා ඇතන් විදක ඇතන් විදක හැදි වෙනවා හිතේ සීතකම් ලීනකම් හැංගීච්ච ගතියක් ඇති වෙනවා මතු කර ගන්න මොනවාන්න මේකවත් බැරි ගතියක් තියෙනවා හිත ලීන වෙලා හැංගිලා වගේ යනවා ඇතන් විදක ඒක නැති කර ගන්න මහන්සි ගන්නකොට අන්තිමේදී මේක ඇවිස්සලා යනවා ඇවිස්සී උද්දච්චේ ලීනතාවයයි උද්දච්චතාවයයි කියලා මේ දෙක අර පොල් පිටේ අගමුල පා ගන්නවා කියන කතාවක් තියෙනවානේ අන්නේ විදිහට. එක පැත්තකට එද දැනකොට අනිත් පැත්ත මතු වෙනවා. ලීනතාව නැති කරන්න මහන්සි වෙනකොට උද්දච්චය ඇති වෙනවා. උද්දච්චය නැති කරගන්න මහන්සි ගන්නකොට සමහර විටක ලීනතාවට වැටෙනවා. මෙන්න මේ අන්ත දෙක. අන්ත දෙකට වැටෙන්න දෙන්නේ නැතුව ලීනතාවට වැටෙන්න දෙන්නේ නැතුව උද්ධච්චයට වැටෙන්නේ දෙන්නේ නැතුව මධ්‍යම තත්වයේ ලබා ගැනීමට උපකාර වන්නා ධර්මයට මේ උපේක්ෂාව කියන්නේ ඒක අර චතුර්මාර්ග ඥානයට උපකාර වෙන්නේ ඊටාම සුදුසු වන්නකොට ඒක හන්දිමේද දියුණු කරගෙන දියුණු කරගෙන යන අවස්ථාවේදී මේ උපේක්ෂාව කියන එක මුලදිත් ඇති වෙනවා මැද්දෙදිත් ඇති වෙනවා නියම වශයෙන් ඇති වෙන්නේ අන්තිම අවස්ථාවේ සම්පූර්ණ ඒ උපේක්ෂාව ඇති වුණේ නැත්නම් මේ බොජ්ජංග අනිත් එහෙකටවත් සම්පූර්ණව ක්‍රියා කරන්න පුළුවන් වෙන්නේ සති ධම්මයේ විරිය සමාධි පස්සද්ධි සමාධි කියන මේ එහෙකටවත් නියමන්නමන සම්පූර්ණ කරන්න හම්බෙන්නේ නැහැ උපේක්ෂාව නිසා උපේක්ෂා සම්බුද්ධංග ඒ නිසා අර දෙපැත්තට වැටෙන්නේ නොදී සමවාහි තත්වේ සමව කුසලන්නා වූ තත්වයට වැටෙන්න ක්‍රියා කරන්න ඕන මේ භාවනා හිත. එතකොට මාර්ගඥානෙ ලැබෙන්න අවස්ථාවේ විශේෂයෙන් මේක කියා ගන්න ඕන. උපකාර වෙනවා. මෙන්න මේ සත්‍යයයි උපේක්ෂා සම්පෝඥයි. එතකොට මෙන්න මේ ටික අද සාමාන්‍ය වශයෙන් කල්පනාවට ගන්න ඕන මේ වෙනුවට බුදුරජාණන් වහන්සේ වචන තුනක් ඒ දේශනාවේ සඳහන් කළා. විවේක නිශ්චිතං විරාග නිශ්චිතං උස්සග්ග පරිණාමී. මේ නිවන ලබාගෙන ගැනීමට උපකාර වන්නා බොද්ධංගවල ලක්ෂණයක සඳහන් වෙන්නේ. විවේක විවේකයේ කියන්නේ කාය විවේක, චිත්ත විවේක කියන මේ විවේකයෙන් යුක්ත වූ වෙන්වීම, කෙලෙසුන්ගෙන් වෙන්වීම. කලබල තත්වයෙන් වෙන්වීම, කෙලතුන්ගෙන් වෙන්වීම. එතකොට ඒවා තියෙන්නේ ඒවා සැලසෙන්නේ නිවනට සම්බන්ධ කරලා. විරාගය නොයල්ම නොයල්ම ඒකත් අර නිවනට සම්බන්ධ කරලායි දැන්නේ. ඔස්සග්ග පරිණාම. ඔස්සග්ග පරිණාම. ඔස්සග්ග කියන්නේ අතුල් වීම. එහෙම නැත්නම් අයින් කිරීම. එලෙසුම් අයින් කරලා නිවනට ඇතුල් වී කෙලෙසුන්ගෙන් අයින් කරලා හිත අයින් කරලා නිවනට ඇතුල් වීම. ඒ කෙලෙසුන් කියන්නේ ඔතන සාමාන්‍ය කෙලෙසුන් නෙමෙයි. අර නිවනට ඇතුල් වෙන්නව අවස්ථාවේදී නැති කරන කෙලෙස් වශයෙන් තියෙන අනුසේ වශයෙන් තියෙනවා. ලොකු බහල කෙලෙස් ඇති වෙන්නේ නැහැ ඒ අවස්ථාවේ. අනුසේ වශයෙන් දිවෙන්නා වූ කෙලෙස් යාට වෙලා දිවෙන්නා වූ කෙලෙස් ඇත්තේ ඒ අවස්ථාවේදී කැඩිලායි අර නිවනට පිරිනැමෙන්නේ. මෙන්න මේ විශේෂණ තුන එන්නේ අදහස් අනුවයි බුදුරජාණන් වහන්සේ වදාළ උපරි මාර්ගයන් සම්බන්ධව භාවනාවේ යෙදෙන යෝගාවචරයන්ට මෙන්න මේ බොද්ධංග හත දියුණු කර ගැනීම උපකාර වෙනවා. ඒ දියුණු කර ගැනීමේදී බොද්ධංග ධානීය ධර්ම උගන්වනවා. මේ විදියට බොජ්ජංගයන් සම්බන්ධව ක්‍රියා කරන හැටි තේරුම් ගන්න ඕන. එක බොජ්ජංගයකට බාධක දේවල් දැනගන්න ඕන, උපකාරක දේවල් දැනගන්න ඕන. හැම එකටම බාධක දින උපකාරක දින. ඒ වගේම බොජ්ජක් බොජ්ජංගඨානිය ධර්ම කොටසක් වෙනුම් කරලා දෙනවා. බොජ්ජංග බොජ්ජංගඨානිය කියන්නේ බොජ්ජංග ධර්මයන් ලබා ගැනීමට උපකාර වන්නා තවත් ධර්ම කොටස් කියලා. මේවත් තේරුම් කරගන්නවා. මේවත් තේරුම් කරගෙන නොකොඩවා භාවනාව ගෙනියන අවස්ථාවේදී භාවනාව ක්‍රම ක්‍රමයෙන් නොකොඩවා දියුණු වෙන අවස්ථාවේදී බොද්ධංග ධර්මයන් දියුණු වෙනවා. මේ බොද්ධංග ධර්මයන් ක්‍රමයෙන් දියුණු වෙනකොට ඒ බොද්ධංග ධර්මයන් දියුණු වෙන අර විදිහට එකතු වෙලා බොද්ධංග ධර්මයන් එකට එකතු වෙලා බාධක ධර්මයන්ගෙන් අයින් වූ උපකාරක ධර්මයන්ගෙන් සම්පූර්ණ වූ මේ බොජ්ජංග ධර්මයන් ගැටුණාට ධම්මයේ සම්බොජ්ජංගේ මූලික වෙලා මාර්ග ඥානයන් පහළ වෙනවා කෙරෙස් නැති කියන්නේ. මේක නිවන් ප්‍රත්‍යක්ෂ කරගන්නා වූ අවස්ථාවක් මේ දිගනම් අද දවසේදී තේරුම් කරගන්න ඕන භාවනාවේ යෙදෙන යෝගාවචරය මුලින්ම භාවනාවේ යෙදෙන පින්වතුන්ට මේ බොජ්ජංග ධර්මයන් සම්බන්ධව කතා කරන්න ඕන. ඒක වැඩි ප්‍රධාන වශයෙන් කතා කරන්න ඕන ආරම්භයේදී බොජ්ජංග ධර්මයන් සම්බන්ධ මේ කතාව කරන්න ඕන චිත්ත සම්බන්ධව සමාධිය සම්බන්ධව චිත්ත ඒකාග්‍රතාව සම්බන්ධව හොඳට චිත්ත ඒකාග්‍රතාව මුලින් හොඳට තියාගන්න. එතකොට සතිය හොඳට තියාගන්න ඕන. නොකඩවා කරගෙන යන්න ලැබෙන තාක් ඒ ධර්මයන් නොකඩවා මෙනෙහි කරන්න ඕන. නොකඩවා මෙනෙහි කරගෙන යන අවස්ථාවේදී බොජ්ජංග ආර්ය අෂ්ටාංග මාර්ගයේ වාගේම බොජ්ජංග ධර්මයක් දැරෙනවා ඉන්ද්‍රිය ධර්මයක් දැරෙනවා ඒවා වැඩිලා අභ්‍යන්තරයේ අර සමාධිය සම්පූර්ණ වීමෙන් තමා බලාපොරොත්තු වන්දමට ප්‍රථම මාර්ග ඥාන ලබා ගන්න පුළුවන් බව කල්පනා කරන්න ඕන ඒ විදිහේ කල්පනා කිරීමෙන් අද මේ ධර්ම දේශනාවට හිත යොදාපු මේ පින්නතුන් මේ යෝගාවචරයන් විශේෂයෙන් කල්පනාවට ගන්න ඕන අපි මේ භාවනාවට අපි කරන්නේ ප්‍රධාන අදහස තියා ගන්න ඕන දැන් නොයෙක් නොයෙක් භාවනා ක්‍රම දේවල් මේ රටේ තියෙනවා එතකොට නොයෙක් දේවල් අහන්න ලැබෙනවා ඒ අහන ලැබෙන ඔක්කොම එකතු වුණාම ලොකු පටලැවිල්ලක් තියෙනවා සමහර විට මේ පැත්තක් බලනවා මේ පැත්තක් බලනවා එක පැත්තක්වත් අර වෙන වැඩේ යොදා ගන්න හම්බ වෙන්නේ නැහැ. නිකන් කාලේ ගෙවෙනවා. වෙන්නේ මොකද්ද ප්‍රමාදේ. ප්‍රමාදයට වැටෙන්නේ. ප්‍රමාදයට වැටෙන්නේ නැතුව අර මුලින් කියආපු උපදෙස් ටික හිතට අරගෙන සතිතා දුරට නොකොඩවා සති සමාධි මේවා දිනු කරගන්නේ ආරම්භ කර නැත්නම් සම්බන්ධ වෙන්නේ කියන්නේ පටන් ගන්න නැත්නම් ඒවා හොඳට ගෙන යමින් ලැබෙන තාක් ධර්මය කරුණු එකට ගන්න. එකට ගන්නවා මෙනෙහි කරනවා ඒ වාගේම ඒවා හොඳට සම්පූර්ණ නම් ඒ බඳු අවස්ථාවේදී තමන්ගේ පංචස්කන්ධයට හිත යොදන්න පුළුවන් වෙනවා. තමන්ගේ පංචස්කන්ධයට හිත යොදන්න අවස්ථාවේදී හිත විදිරෙන්නේ නැතුව පංචස්කන්ධය තුලම හිත සබා ගන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා නම් ආනෙදාට ඒ යෝගාවචරයට තමා බලාපොරොත්තු වන්නා වූ අර්ථය මෙහෙකින් සම්පූර්ණ කර ගැනීම නිවන ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් බව කල්පනා කරගන්න. මේ සාද දවසේදී මේ කන්දිනේ මේ ධර්ම දේශනාවට කන්දිනේ වෙනද වාගේ මහා පුණ්‍ය සම්භාරයක් අත්පත් කරගන්නේ තම තමන් දොන දිනු කරගත්තේ මහා වටිනා කුසල සමූහයක් මේ රැස් කරගත්තා වූ කුසල සම්භාර කුසල සම්භාරයේ බලය හේතු කොටගෙන තම තමන්ගේ භාවනාවලට බාධක ධර්ම දිනනවා නම් ඒවා අයින් වෙලා උපකාරක ධර්මයන් ලබා ළඟා කරගෙන අවසානයේ බලාපොරොත්තු වන්නෝ අමා මහ නිවන ප්‍රත්‍යක්ෂ කරගෙන ඉන්නට හැකි වේවා කියලා. අතුජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ පින්නතුනි ඔබ සවන් දුන් මෙම දේශනය ත්‍රිසු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සැලකන්නේ